මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්න. මුවන් පැලසුව. මුවන් පැලස්ස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. පැරණි ගොවි ගම්මානයක් වූ මුවන් පැලැස්සටත් වරින් වර අවුල් වියවුල් උදා වී තිබුණි. ඉංග්‍රීසි ආණ්ඩුවේ දඬුවමින් මිදුණු වතුරු විදානේ නොහොත් වෙල් විදානේ හමු වීමට නවරියන් පැමිණියේ ඔහු නැවත සමාජ විරෝධී කාර්යයන් සඳහා යොදා ගැනීමේ අරමුණකිනි. නමුත් වතුරු විදානේ එයට අකමැති වූ නිසා නවරියන් ඔහුට තර්ජනය කළේය. එයින් බිහිකියටපත් විදානේ වහා වෙඩිකාර ඇත්තෝ හමු වී මේ ගැන දැනුවත් කරන ලදී. මේ අතර මොන් පැලස්සේ තවත් ආදර කතාවකට මුල පිරිනුවේ තිසරීත් ගෝමරීත් සම්බන්ධ කරගෙනය. ඒ වගේම වෙඩික්කාරයා නිතර බිනරී මුණ ගැසීමට පැමිණීමත් ආරච්චිලගේ නිවසේ සාමයේ සතුට බිඳ වැටීමට හේතු වන ආකාරයත් මුවන් පැලස ආඛ්‍යානයෙන් රසාලිත්ව ඔබේ සවන් මග ආකර්ෂණය කෙරේ. ආයිබෝවන් ආයිබෝවන් මේ අපේ ගෝමති දුවතු දෙම ඇවිලම් ආ මේ විදමාමනේ තාම කවුරුත් අද ඇවිත් නෑ විදමාමේ අලුත් බෝධින් වහන්සේ නම් මෙතනට හරිය ලස්සනට පේනව නේද මාමේ දුව කිව්වා වගේම මෙතෙන්ද මේ බෝධින් වහන්සේ හරිය ලස්සනට පේනවා පරණ බෝධියට වඩා පහසුයි. මොකද මේ වයසක ඇත්තන්ට කන්දට නගින්න අමාරු හන්දා. මේ අලුත් බෝමඩ රෝපණය කරපු එක බොහොම හොඳයි. <laughs> ඉතින් අද දුවගේ වැඩ කටයුතු මොනවද? ආ මේ අපි ලොකු හාමුදුරුවන්ගේ වැඩවිද මාමේ කොඩිවැල් හදලා තොගයක්ම ගෙනාව පන්සල සරසන්ට. හ්ම් හොඳා හොඳා හොඳා. සපුමල් පුතත් ඕන් දැන්නින් වගේක් එහෙම ඇඳගෙන මේ පොඩි වගේකුත් එක්ක ඊයේ ගෙනාවා. සපුමල් අයියයි මමයි තමයි මාමේ ගමේ පන්සලේ සේරම වැඩ කරට aran තියෙන්නේ. හොඳයි ඉතින්. දෙන්නම එක වගේ දස්සයි. ඔව් ඔව්. ගොමදි දුවගෙන මට වෙන ආරංචියකුත් ආවා. හ්ම්. ඒ ඒක නෙවෙයි. මොකද මේ ගොමදි දුව නිකන් හොඳු මාන්දු වෙලා වගේ සොපමලය ගැන මම බලාපොරොත්තු වෙන් හිටියා මාමේ. ඒ ඒ එයාගේ ස්ථිර අදහසක් නැතිකම හින්දා අපේ අම්මලා හම්බන්තොට පැත්තේ රත්නායක කියලා පවුලකට මාව ගලප්පන්ට හදනවා. මගේ තිතින් අකමැත්තක් නැහැ. වැඩි කැමැත්තකුත් නෑ. අනේ මන්ද කොහොම වෙයිද කියලා තාම ඉතින් මොකුත් කියන්න බෑ. හ්ම්. කොමරිදුව හොඳ දක්ෂ දරුවෙක් හින්දා දුවගේ විවාහයත් වාග්යවත් එකක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හ්ම්. <laughs> පානී ග්‍රහස්ය සුභ මංගල මස්තු අස්තු දෛවානුකූල යුග බන්ධන මස්තු අස්තු භාග්‍යානුකූල සුත දීතර මස්තු අස්තු ශ්‍රී රස්තු තේ සුභ ගමස්තු චිරං ජයෝස්තු <clears throat> සුභ මංගලයක්ම වේවා අනේ අනිච්චං වෙදමාම මංගල ප්‍රාර්ථනා අෂ්ටක කිව්වට තාම දෙගොල්ල දෙපැත්තට ගෙහුම් තීන්දු తీරන මුකුත් අරන් නෑ වෙදමාමේ. ඕ බලන්නකෝ එහෙනම් වැඩවල හැටි. මත් ඔය ගැන කියපු කෙනා කිව්වේ කටයුත්ත බොහොම ළඟදිම කරනවා වගේ. දන්නේ නැද්ද මාමේ මේ මුවන් පැලසි හැටි? ඕ ඉතින් අනාගතයට බාර වැඩ මිසක් අද ඊට නෙවෙයිනේ. හරියට හරි. හරියට හරි. මේ එතකොට දුව තව ආරංචියක් ආවා මේ මේ අපි පොඩි ඉස්කෝලේ මේ මේ මේ කිසරි දුව ගැන මොකද්ද මාමේ ආරංචිය? එයා දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් ගමේ බැඳලා හිටිය කෙනෙක් කියලා. පිස්සුද මාමේ? ඉස්කෝලේ ලොකු මහත්තයා දන්නව කසාද සහතිකයක් ඇද්ද නැද්ද කියලා. ආ මාමේ ඔවුන් ලොකු හාමුදුරුවොත් වටිනවා. ආ අපේ වෙදමා කොමරීතු <laughs> වේල පහෙන්ම ඇවිත් <laughs> අපි බැලුවේ අපේ ආමුදුරුවනේ මෙන්නේ අලු බොමැද තියෙන තැන <laughs> තැන හොඳයි නේද බොහොමත්ම හොඳයි අපේ ආමුදුරුවනේ බොහොමත්ම හොඳයි මේ අපේ මෙන්න වැඩි හිටියත් අන්ට මෙතන හරීම පහසුවක් නේද ඈ අපේ ගමේ දායක ඇත්තන්ට හොඳ නම් පහසු නම් අලංකාර නම් එච්චරයි එහෙමයි එහෙමයි දැන් ඔය කොහුලනුවෙන් වට කරලා තියෙන හරිය අර අර ආ අන්න අර හරිය ආ එහෙමයි එහෙමයි අපේ ආම්දුරුවනේ බෝමැද මැදි කරලා තියෙන හරිය තමයි බෝධිත්‍රාකාරයේ හැදෙන්නේ ආ එහෙමයි එහෙමයි ආම්දුරුවනේ ගමේ හැම දිනාටම බෝධි ප්‍රාකාරය ගැන මතක් කරන්න. එහෙමයි එහෙමයි. අපි ගමේ මිනිසුන්ට දැනුම් දෙමු අපේ ආමුදුරුවෙන්. එතකොට ඔය කාගේ කාගේ තාගාරේ ලැබෙයි නේද? බෝධි ප්‍රාකාරය, බෝධි බැම්ම මේ මේවා බැඳීම කවුරුත් බාරගෙන නැහැ. බාර දීලත් නැහැ. එහෙමයි. ඒක පන්සලේ ගමේ දායකයතු වෙනුවෙන් මම මේසම් බාස්ලලවා කරවනවා. දායකයන්ට ගල්, ගඩොල්, වැලි, සිමෙන්ති ආධාර දෙන්න පුළුවන්. ඇවිත් ශ්‍රමයෙන් වැඩ කරන්නටත් පුළුවන්. <laughs> බොහොම හොඳයි ආමුදුරනේ බොහොම හොඳයි. ගෝමරීදුව කොඩිවැල් එහෙම කොහමද? අවසරයි අපේ ආමුදුරනේ. කොඩි 200ක් විතර කපලා වැල් හැදුවා. සේරම මෙතන තියෙනවා. ඇති ඇති ඇති. සපු මල් පුතත් කොඩි වැල් හදලා ගෙනත් දුන්නා. දැන් ඕන තරම් ඇති. අපි දැන් බෝමැඩ හෙවණට වෙලා ඉඳගෙන අදහස් සාකච්ඡා කළා. මට දැන් මීමුරේ යන්නත් තියෙනවා. එහෙමයි. දැන් එහෙනම් අපි අද සාකච්ඡාව අවසන් කරමු. එහෙමයි ආමතුරුනේ එහෙමයි. සුවපත් වේවා. සුවපත් වේවා. එහෙනම් ඔහොම්මම වැඳගන්ටකෝ. එහෙමයි එහෙමයි. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ හ්ම් එහෙමනම් හැම දිනාටම රත්නත්‍රයේ පිහිටයි. හ්ම්. වෙඩික්කාරත්තෝ ඒ වෙඩික්කාරත්තෝ කොහොම ටිකක් හිටියනම් මම මෙහෙ ආ මේ වතුර විදානේනේ <laughs> අර කඩේ ලෑල්ල කලවල තිබිච්ච පොඩි දැන්නින් කෑල්ල දැකලායි මම මේ ආවේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? අර කංශහේන් කාර්යා මට ආයෙමත් කරදර කරනවා වෙඩික්කාරයත්තු. මොකද උඹට කරදර කරන්නේ? කවුද ඉතින් අර නවරියන් කියන එක. මොකද්ද නවරියන් උඹට කරපු කරදරේ? මෙහෙට වරේ. මෙතනින් පොඩ්ඩක් වාඩි වෙලා අපි කතා කරමු. හොඳයි. මොකද්ද නවරියන් උඹට කළේ? මං මොරගහමුල ගමේ හේනක් වගා කරනවා. මෙහෙම ඉන්න අතරේ නවරියන් මොරගහමුල ගමට ඇවිත් මගේ නම කියලා මගේ පැල්කොටේ හොයාගෙන කන්ද මුදුනටම ආවම ඉතින් ඔබට මොනවද කිව්වේ? නවරයන් කියනවා කංශ වගාවෙන් ලක්ෂ ගණනක් උන්ට පාඩුලු. <laughs> ඒ සේරටම වග කියන්න ඕනේ මමලු. හ්ම්. ඒ හින්දා නමරියන් කියනවා උගේ ව්‍යාපාරෙට මට ඇවිල්ලා උදව් දෙන්න. <laughs> හොඳයි හොඳයි. තව මොනවද කිව්වේ? වතු වල වැඩට කුලීකාරයෝ හොයලා දෙන්නලු. හ්ම්. ඉංග්‍රීසි ආණ්ඩුව කංසා වගා කරන එවුන්ට විරුද්ධව කරන දේ හොයලා බලන්නලු. <laughs> බලලා ඒ තොරතුරු නවරියන්ට කියන්නලු. හ්ම්. නැත්තම් මාව මරණවයි කියලා මට තර්ජනය කළා. දැන් උඹ මොකද්ද නවරියන්ට කිව්වේ? ආපහුවතාවක් නීති විරෝධී කංසා ව්‍යාපාරයට සම්බන්ධ වෙලා අහු වුණොත් වෙඩි තබා මරණ බවට ඉංග්‍රීසි ආණ්ඩුවේ උසාවිය තීන්දුව කරනවා කියලා කිව්වා. <laughs> මේ ඒ කතාව මුකුත් උඹ නවරියන් එක කියන්න ඕනේ නැහැ. එහෙනම් කලින් වගේම නවරියන් එක වැඩ කරන්න කැමති බව කියපන්. එහෙම ගිහිල්ලා අපි ඉංග්‍රීසි ආණ්ඩුවේ උදහමුදාවට නවරියන් වයි උගේ තක්කඩියෝ ටිකයි අල්ලලා දෙමු. <laughs> ඒකනම් හොඳ අදහස විදිකාර ඇත්තෝ. හොඳ අදහස. <laughs> අපි එහෙම කරමු. නැත්තම් මුංගෙන් අපිට ගැලවිල්ලක් නැහැ. මං එහෙනම් නවරියන්ට එහෙම කියලා මිනිහත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. අන්න හරි. එතකොට tamun නැහැ ඉංග්‍රීසි යුද්ධ හමුදාවට මුම් පොදිය පිටින් මල්ලලා දෙන්න වැඩ කරන්න ඕනේ. <laughs> එතකොට තමයි හරි. <laughs> මෙදාපාර නවරියල්ල කංශකාරයෝ සේරෝමසු සේරමසුම් සුනේසුම් ඩිංගිරාලේ ඩිංගිරාලේ කොහොමේ ඩිංගිරාලේ මේ මොහොතක මේ මිනිස්සය කොහේ ගියාද? දින්ගිරාලේ ආ එනවා එනවා නනිගේ මේ එනවා එනවා තමයි කොහාට පාත් වුණාද මේ මොහොතට මේ මං අර පරණ මඩුව පැත්තේ හිටියේ මැනිකේ මේ ඔය එහෙම මෙහෙ බල බල ඉඳලා හරියනවද අද දන්නව නේද තියෙන වැඩ කන්දරාව හ්ම් මඩුවේ තියෙන අර අලුත් ගම්මිරිස් ගෝණිය අර වැටකේ පෙදුරේ වනලා අවුවේ වේලෙන්ට දාන්න ඕනේ. මේ මේ මම මණිකගෙන් අහන්නත් හිතුවේ මේ ගම්මිරි සවුවේ දාන්න. ආ ඔව් අවුවේ දාන්න ඕනේ. වේලිච්ච ගම්මිරිස් හොඳ ගෝණි වලට දාන්න ඕනේ. මාටින්ගේ බක්ෂි කරත්තෙන්වත් ඒව අන්නර නූල් වත්තට ගෙනියන්නත් ඕනේ. අනික ඇලමායි මේ ගස්වල කෝපි දිලා. බොහෝම පරිස්සමෙන් මායිම දිගටෝම කෝපි කඩන්න තියෙනවා. තේරුණාද? මේ මේ අද නම් වැඩ වැඩි දවසක්ම තමයි මැනිකේ. වැඩ වැඩි වුණාට අද මේවා කරන්ටත් ඕනේ. බණ්ඩිරාල මේ බලන්ට රාලහාමි වත්තට ගෙහුන්ද කියලා. මේ මේ රාලහාමි පරණ මඩුවේ වැඩක් ආමිනේ. ඇයි ඇයි මොකද මේ මොකද මේ? මං අර පැදුර ආන් දෙක මේ කම්බි වලින් එල්ලුවා මීයෝ කපන හන්දා. ආ ඇයි ඇයි මොකද මොකද උමනාවක්ද? හා මම මේ අපේ රාලහාමිට මතක් කරන්ටත් කියලා හිටියේ. ඒ මොකක් ගැනද? අපේ බිනරි නගා ආවට පස්සේ ආ වෙඩික්කාරයා වලව්වට වැඩිපුරම එන්ටයන්ට පටන් ගත්ත නෙවෙයි. ඔව් ඔව් ඔව් ඔව් වැඩිපුර එන්ටයන්ට පටන් ගත්තා නේනම්. <laughs> ඉතින් ඉතින් කුකුලා වීපදුරට යන්නේ. <laughs> ආ මේ පංකාදු උපහැරණි මැනිකේ. හ්ම් හොඳයි. ආවා ගියටත් කමක් නැහැ කියමුකෝ. මොකක්ද මේ මෙච්චරකට බිනරි නගා එක්ක වෙදිකාරයට තියෙන කතාබහ ඈ මනි වෙදිකාරයා තාමත් පුංචි සංදිය කියලා හිතන් පුංචි සංදියේ <laughs> ඇයි ඌ එහෙම හිතන්නේ ඈ දිනරි නගා දැන් කසාද ගෑණියක් නේ. දෙන්නා ඔය ඉවරයක් නැති කතා වලින් වැඩක් නෑ. පිටස්තරකාරයෝ දැක්කොත් මොනවා හිතයිද මැනිකේ? ඈ මං දවසක් දෙකක් දැක්කා. මට විදික්කාරයාගේ හැටි ස්වභාව අංග පුලා වැල්ුවේ නෑ මැනිකේ. <laughs> මේ වලව්වල ඇත්තෝ අපි එහෙම අය නෙවෙයිනේ. දැන් දැන් වෙඩික්කාරයා වලව්වට එනවටයි බිනරි නගා එක්ක කතා කරනවටයි අකමැත්තක් තරහක් වෙන්නනවානේ. ඒක වෙඩිස්කාරයට තේරිලා. ඕ ඉතින් ඉතින් මං විරුද්ධ බව මිනිහට තේරෙන්න ඕනේ. මං කියන්න හිටියේ අපේ රාලහාමිට ඔය වෙඩික්කාරයා කියන මිනිහා විතරක් තරහ කරගන්න එපා කියන එක. ඒ මොකද මැනිකේ? එහෙම කියන්න හේතුව. එදිකාරයා කියන මිනිහා මහා වස නපුරු මිනිහෙක් නෙවෙරාලාමි. මේ බිනරි නගාට අපි රාලහාමිට ඔය මිනිහයා මොනවා කරයිද කියන්ට බෑ නෙවේ. මං ඒකයි කියන්නේ අපේ රාලහාමි. මණිකේ මේ මුවන් පැලස්ස කියන එක මගේ වෙයි කිය. මට මේකේ මිනිසුන්ට පාචල් වෙවි ඉන්න පුළුවන් කමක් නැහැ. මං කියන්නේ මිනිසුන්ට පාච්චල් වෙන කතාවක්ද? මිනිසු තරහ කරගන්න එපා කියන එකනේ මං කියන්නේ. මණිකේ ආගියන්තයක් නොදැන නිකන් වචන තිබුණු පළියට කතා කරන්න එපා. විදික්කාරයේ වැඩවලින් මේ වලව්වේ ඇත්තෝ පාච්චල් වෙනවා මණිකේ. අපි හැල්ලුවටපත් වෙනවා. ආණ්ඩුවේ තානාන්තරය රාජකාරියක් කරන ආරච්චිල කෙනෙක් කොහොමද පාච්චල් වෙන්නේ? හන්දෝ සංසාර දෙයක්වත් මට නම් තේරෙන්නේ එදා මේ වලව්වට නගා ආපු දාම විදික්කාරයා ඔය කුස්සියේ ඈ ඔය බංකුවේ නගා එක්ක හරි හරියට වාඩි වෙලා සමසමෝම කතාව වලව්වට එන මිනිස්සු මේක දැකලා කම්මුලේ අත ගහගෙන අකම් පහල වෙනවා ඉතින් ඉතින් එක්කෝ මිනිස්සු අහක බලා ගන්නවා වලව්වට ගිය කලක් කියලා. ආන්න වලව්ව ඇත්තෝ පාචල් වෙන හැටි මැනිකේ. කොහොමටත් අපේ රාලහමිට මං කියන්නේ වෙඩික්කාරයා තරහ කරගන්න තරම් හොඳ මිනිහෙක් නෙවෙයි කියලා. එහෙම මිනිසුන්ට හිතෙන දෙයක් කර කියාගෙන ඉන්න ඉඩ දෙනකොට වෙන වැඩේ මැනිකේ දන්නවද? මොකද්ද මොකද්ද වෙන වැඩේ? මිනිස්සු වලව්වේ ඇත්තන්නේ ඔළුවට අත හොදනවා. ඒක තරම් පාච්චාලයක් තවත් තියනවද මැනිකේ? හරි හරි. ඒක ඉතින් බිනරි නගාටත් අමතක වෙලා. වෙඩික්කාරයාටත් අමතක වෙලා. ලං වෙලා කතා කෙරුවා එච්චරයිනේ. ළමා කාලේ මතක් වෙලා එහෙම ඉතින් කතා කරන්ට ඇති. මේ මං වේලපහිම මැනිකට කීවා ආගියන්තයක් නොදැන කතා කරන්ට එපා කියලා. ඉතින් කීවා තමයි. මොකක්ද ආගියන්තියක් කියන්නේ? මේ පහුගිය සතියේ අපේ බිනරි නගා ලූල්වත්ත පොලට ගිය වෙලාවේ විදික්කාරයා අපේ බිනරි නගා දැකලා ඈත හිටන් බිනරි බිනරි නගා පොඩ්ඩක් ඉන්න හොම මං වෙදික්කාරයා කිය කියා නගාගේ පස්සෙන් දුවගෙන ආවනි වැද්දෙක් වගේ. ඔව් ඔව්. කොලේ මිනිසු ඉඳදී වෙච්ච දේට එදා බිනරි නගාට වස ලැජ්ජාවේ වෙදිකාරයට හොඳටම බැනලා. ඒ කතන්දරේ මතකනේ. ඈ ඒක නෙවෙන්න. කවුද දන්නේ මේක මෙච්චර පිස්සෙක් කියලා? ආ දැන් තේරුණාද මණිකේට ආගියන් තේ හැටි. ආ අපේ වලව්වේ කිසි කෙනෙකුට මෙච්චර පාච්චලයක් මදි පුංචිකමක් සංසිද්ධ වෙලා නැතුව ඇති. tamunne සහජාතිකුටවත් කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක්ද මේ වෙලා තියෙන්නේ. <laughs> ලැජ්ජයි ලැජ්ජයි කියන්ට ලැජ්ජයි. කොහමටත් ලූල්වත්ත පොලේදි වෙච්ච මේ සිද්ධිය නිසා වෙඩික්කාරයාගේ හිතේ වෛරය ක්‍රෝධයක් නම් හොඳටම ඇති වෙලා ඇති. හරි ඉතින් මැනිකේ මොකද කියන්නේ? මම නම් කියන්නේ කොහොමටවත්ම වෙඩික්කාරයා තරහ කරගන්න එපා කියලා. මණිකේ වෙදිකාර්යා වෛර මැදගත්තයි කියලා අපට මොනවා කරන්නද ඈ හොඳයි මොනවා කරන්නද මේ ආරච්චිලගේ මයිලකටවත් විද්දන්න පුළුවන්ද බෑ බෑ බෑ බෑ අනේ අනේ මේ ඔය මා බැද්දේ කන්සහේන හිටපු හොරු වලන්ටවත් පුළුවන් උනාද රාලාමිට හොරෙක් තියා අපේ රාලාමිට හොරෙක්ගේ අමුඩයක්වත් අල්ලන්න පුළුවන් උනාද බැරි වුණා බැරි වුණා ඕන ඕන ඕන ඉතින් පටන් ගත්ත මාව යකානක් ගන්න මැනිකේගේ කතාව සම්පූර්ණයෙන්ම දුෂ්ට කතාවක් මමයි මාබැද්ද කැලේට තනියම ගෙවුම් හොරු අල්ලන්න පටන් ගත්තේ ආව් ඔය කියන වෙදිකාරයයි බැද්දරාලයි නොහිටින්ට ලාලහාමිට මේ සම්මජාතකයට කන්සෝරු අල්ලන්න පුළුවන් බෑ බෑමයි මං ඒක දන්නවා මං ඒක හොඳටම දන්නවා. අවුරුදු 25ක රාජකාරී කාලයක් නීති විරෝධී වැඩ කරන එවුන්ට අතින් පයින් අඩන් තේට්ටම් කොරකොර උන් දනු කඳේ ගගහ උසාවි නඩු මාර්ගයෙන් මං යුක්තිය ඉෂ්ට කරන හැටි රාජකාරී අකුරට කරන හැටි මැනිකේ තමුන්ගේ දෑහට දැකලත් මොනවද මේ කියන වාචාල කතා ඈ වෙදිකාරයා බැද්දේරාල මගේ රාජකාරී උපදේශ අකුරට පිළිපැදලයි කංසහොරු කුදලගෙන ඇවිත් දනුකඩේ ගහලා උන් හිර බාරට ගත්තේ ඈ මොකක්ද මේ දුෂ්ට කතාව මන් දන්න තේකට කරලා තියෙන රාජකාරි පම්පෝරි මං කියවේ මේ වෙඩික්කාරයා තරහ කරගන්න එපා කියලා විතරයි මට මගේ රාජකාරී වැඩක් කිසි දෙයක් කරගන්න නොදී ඔළුව අවුල් ජාලයක් කරනවා මගේ මේ අවුරුදු 25ක රාජකාරියක් පම්පෝරියක්ද ඈ කෝ කෝ ඩිංගිරාල ඩිංගිරාල මම ගණින් ඔය පිටතල වොත්තන් කෝට් එක මෙහාට මට ඔක ගිනි කියන්න ගණින් ගණින් මෙහාට ගණින් ඕක මෙහාට මට ඔක ගිනි කියන්න මොනවද කරන්ට් යන්නේ එහෙදී ඉපන් ඔය කෝට් පෑය මට ඔය කෝට් එක ඔක රාලාමි මේ දෙන්න කෝට් එක ගණින් ගණින් මොකද මේ රාජකාරී කෝට් එක ගිනි කියන්නේ මොන පිස්සුවක්ද මේ සංසුන් වෙන්න සංසුන් වෙන්න රාලාමි අකේ අකේ රන්මලි අකේ ඇයි ඇයි මොකද මල්ලි අකේ අපේ තිසරි නංගිට හිස රදයක් හැදිලා ඉස්කෝලේ ඉන්නවලු ලොකු මහත්තයා පණිවිඩයක් කියවලා මොකද්ද කරන්නේ අකේ මල්ලි මල්ලි ඉස්කෝලේට ගිහුම් ලොකු මහත්තයාටත් කතා කරලා තිසරි නංගිව පරිස්සමෙන් සයිකලේ තියාගෙන ඉන්න. එන අක්කේ මං ගෙහුම් එන්නම්. පරිස්සමෙන් ගෙහෙන් එන්න මල්ලි. හොඳයි හොඳයි. එන්න සපුමල් එන්න මේ ලොකු සර්ගේ පණිවිඩය ලැබුණා. ආ. ඉතින් රන්මලි අක්කා කිව්වා තිසරි නංගිව එක්කන් එන්න කියලා ලොකු සර්. හ්ම්. මෙහෙමයි සපුමල්. ඉසරදයක් කීවට තිසරිට ඉසරදයක්වත් නෙවෙයි. හා. එයාට හිත වේදනාවක් ඇති වෙලා. ඈ? හ්ම්. මොකද්ද ලොකු ඉස්කෝලේ මාත් හිත වේදනාව කියන්නේ? මේකයි සපුමල්. අපි ඉස්කෝලේ ළමයෙක් අහලා තියෙනවා තිසරගෙන් ගුරුතුමී බබාලා බලන්න ගියේ නැද්ද කියලා. එතකොට තිසරි අහලා තියෙනවා ඒ ගෑනු ළමයාගෙන් කොහේ බබාලාද කියලා. මේ එතකොට ඒ ළමයා කිව්වලු ටීචර්ට ගමේ බබාලා දෙන්නෙක් ඉන්නවා කියලා. වයසක ගැහණු කෙනෙක් කීවා කියලා. ඉතින් ඕන් ඔය සිද්ධියෙන් පස්සේ මෙයා අඬලා අඬලා ඔය වගේ කල්පනා කරනවා. මේ මොකද්ද මට විචිය ආනංගෝ කියලා. ඒ වෙන ඔය හිත හිතයිනේ. අනේ කවුරු හරි මෝඩ ගෑනු කෙනෙක් කියපු කතාවක් වෙන්න ඇති. ලොකු ඉස්කෝලේ මහත්තයෝ මේක. මේ හරි සපුමල් පුතා. මං මේක නිවැරදි කරන්නම්. එහෙම ආපු ඒ ළමයා හෙට උදේ රැස්වීමට ගෙන්නලා එහෙම බොරු කතාවක් කිව්වේ ඇයි කියලා අහලා එහෙම කතාවක් ඊට පස්සේ නොකියන බවට පොරොන්දු කරවගෙන ආ ගුරුතුමීව සමා කරනවා. ඒක නම් හොඳ අදහසක්. දැන් සකුමල් ඔයා ඔය තිසරිදුවගේ හිත හදලා ගෙදර එක්කන් යන්න. හා හොඳමයි හොඳමයි ඉස්කෝලේ මාත්‍යා. මේ කොමි කාන්ති ඔය තිසරි ගුරුතුමී එක්කගෙන එන්නකෝ කාමරේ ඇති. හා ලොකු සර්. මුවන් පැලස අද මුවන් පැලස්ස භූමිකා රූපන මණිකේ ශීලා පරණමානගේ ආරච්චිල විජේරත්න බරකාගොඩ ගෝමරි ඩිල්කා විමර්ශනී හඳුවල වෙදමාමා උලපනී ගුණසේකර ගුණානන්ද හාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර වතුර විදානේ විජේසිරි බෝපකේ වෙදිකාර්යා කමල් ගමගේ සපුමල් රෝහණ සිරිවර්ධන රන්මලී ප්‍රියන්තමී ගමගේ යහම්පත් මුවන් පැලැස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලී අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ඩොමිනික් ප්‍රනාන්දු සංස්කරණය චතුරංග කල්පගේ මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන